අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ අවසාන සැසිවාරයටයි එළඹිලා තියෙන්නේ අපි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ නතර කරපු ප්‍රශ්න වලින් එහෙම නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකින් ඒ ලිඛිත ප්‍රශ්න સમાප්තිය අපි මයික්‍රොෆෝනේ බාර දෙන්න බලාපොරොත්තු වෙනවා වැඩමුළු සංවිධායකට නැත්නම් සංවිධායිකාවකට ඊට පස්සේ යනවා වැඩසටහන් නිමාව සටහන් කරනවා අවසරයි ස්වාමීන් වහන්ස. ඊයේ දින ඉතුරුණු ප්‍රශ්න මුලින් මේ ඉදිරිපත් කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස. මා උදේ 4ට පමණ මා සක්මන් භාවනාවේ යෙදුනේ ලනුපැදුරෙහිය. ඇවිදිනවා ඇවිදිනවා සිට ක්‍රමයෙන් ඇති වෙනවා නැති වෙනවා දක්වා අවධානයෙන් සක්මන් කෙලෙමි. ඇති වෙන බව නැති වෙන බව බලා අනිත්‍ය බවද මෙනෙහි කෙලෙමි. අවධානයේ මුල් අරමුණෙන් බැහැරට ගියත් පෙර දිනවල් හා සැසඳීමේදී අඩුය. මින් වැඩි වාර ගණනක් මගේ වார்த்தාවට ඇතුළත් වී මින් වැඩි වාර ගණනක් මගේ වார்த்தාවට ඇතුළත් කළ යුතු නිරීක්ෂණයන් ගැනය. ගමන් කිරීම සිදුවන්නේ චේතනාවන් කයේ වායෝ ධාතුවේ එක්වීමෙන් බව මෙනෙහි කෙලමි. ලනුපැදුරේ ගමන ඇතම් විට රළු බවක් දැනුණද ඒ සමගම නැතුව යන බැවින් අනිත්‍ය බව මෙනෙහි කෙලමි. ඉන්පසු පරයන්ක භාවනාව සඳහා වාඩි වී කය පහසු වනසේ සකස් කර ගතිමි. හුස්මට සිත යොමු කෙලිමි. හුස්ම ඇතුළු වීම පිටවීමද හුස්ම දිග කිටි බවක්ද නිරීක්ෂණයට පෙරම විනාඩියකටත් අඩු වේලාවකදී සිත කය දෙකම සිසිල් වූ බවත් සැහැල්ලු වූ බවත් දැනුණා. ශරීරය පුරා එක්වරම යමක් ගමන් කරන්නාසේ පසුගිය දින දෙකේදීද එසේ සිදුවිය මා ඒ බව ඔබ වහන්සේට වරක් වාර්තා කළෙමි. හුස්ම ඊතාසමින් සිදුවන බවද කෙටි වේලාවකින් ඒ බවද නොතේරී යයි. ප්‍රමෝදයක් ඇත. එතෙන් සිට මුල් අරමුණෙහි සිට පැවතුණා. පැයක පමණ කාලයක් තුල 10 15 පමණ වාරයක් අරමුණෙන් බැහැර ගියත් නැවත පහසුවෙන් අරමුණට යොමු කරගත හැකි විය. දිගින් දිගටම භාවනාවේ රැඳී සිටීමට කැමැත්තක් ඇති බව නිසා එසේ කළෙමි. පළමු වරයට gediya ගසනවා ඇසුණා. ඒත් මොහොතකින් ඒ යටපත් වී මුල් අරමුණෙන් සැපෙන් සිටියා. මට කිසිම බඩගින්නක් දැනුනේ නැත. එහෙත් අරමුණෙන් සිත ඉවත් වූ හැම විටම බඩගින්න තදින් දැනුණා. ඊයේ උදෑසන භාවනාවේදී මේ தත්ත්වය ප්‍රබලව තිබුණා. උදේ ආහාරයේ අනවශ්‍ය බවම සිතුණා. මා බෙහෙත් භාවිතා කරන නිසා භාවනාවෙන් මිදී දාණයට ගියා. ඉදිරි දියුණුව සඳහා මා කළ යුතු දේ පහදා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමි. නන්දු මනසකින් උනන්දු වෙච්ච වෙලාවක ලියපු වාර්තාවක් බව වෙනවා. නමුත් අඩුපාඩුවක් මෙන්නලා තියෙන්නේ තාම මූල කර්මස්ථානීය නිරීක්ෂණය නැත්තම් ඒ තොරතුරු ඉදිරිපත් කිරීමේ සෑහෙන දුර්ලකම් තියෙනවා. මේ අනිච්චන් දුක්ඛං අනත්තම් බලන්ඩ ඇතිවීම නැතිවීම බලන්ඩ චේතනාව නිසායි සක්මන් කරන්නේ කියන මේ චේතනා එහෙම නැත්තම් චින්තාමය ඥාන ඕනට වැඩිය පුම්බලා. මේ නිසා gedara ගියාට පස්සේ වැටුනොත් නැගිට ගන්න බැරි වෙයි. දැන් නැගිට්ටොත් වැඩිච්ච වෙලාවක අපිට කොයි වෙලාවෙ මේ භාවනා ගැම් කරනවද කියන්නේ නැගිටින්න ඕන කරලා තියෙන්නේ දකින අරමුණේ විස්තර කියන කෙනාට ඕන තැනක ඕන තැනක වැටුණොත් නැගිටින්න පුළුවන් ඉතින් මේ දවස් හතරත් නැගිටපු කෙනෙක් බව පේනවා නම ගෙදර ගියාට පස්සේ අපිට මේ උරතලේ හම්බෙන්නේ නැහැ මේ තරම් වෙලාව කලාව හම්බෙන්න හිත වැටෙනවා වැටෙන පස්සේ ආයෙත් අනිච්ච දුක්ඛ ගණන් බලන්න ගියොත් ආයෙතරයක් ඔය මේ මේ චේතනා නිසා කර්ම වෙනවා කියලා කිව්වොත් තනි කර තේරේ පටලවාගෙන තියෙන්නේ කියලා නොපැටලවීම සඳහා කියන්නේ වම තිනකොට මොනවද වැටෙන්නේ කියන්නේ. දකුණ තිනකොට මොනවද වැටෙන්නේ කියන්නේ. ආස්වාස කරනකොට මොනවද වැටෙන්නේ කියලා කියන්නේ. ප්‍රසවාස කරනකොට එතකොට ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස දකින්නවනේ. ඔය සංකල්ප නෙවෙයි. ඉතින් ඒකට උඟා කඩුවව දානක් කොමලා තියෙනවා. ඒක නිසා මේ තියෙන උනන්දුව මං අව탁සිරු කරන්න යන්නේ නැහැ. මම කියන්නේ මේ භාවනා කියන්නේ ඕන තැනක වැටෙනොත් ආයෙ නැගිටව ගන්න පුළුවන්කම තියෙනවනම් ඒ මනුස්සයාට බය වෙන්න දෙයක් නැහැ. දැන් එකපාරේ අපි නිවන් දැකයි කියවට ඇති වැඩක් නැහැ. අනිත් දවසේ බලනකොට ආයෙත් අසුචි වලේ තමයි. වැටි වැටි නැගිටින්න නම් මූල කර්මස්ථානේ එතෙන් තමයි සතිය පිහිටුණදී හොඳ විස්තර සහිතව කියන්න පුළුවන් නම් ඒක බාලාංශ වැඩක් වගේ තේනවා. නමුත් කවදා හරි වැටිච්ච දවසක තේන ඕන වෙලාවක කොටෙන්න උදව් වෙන්නේ මේ ආදුනික මනස. එහෙම නැත්නම් මේ පටන් ගන්න හැටි මේක ඕනෑමට වැඩි ඉක්මනට මේ චින්තාමේ පැත්තට පැනලා තියෙනවා වගේ කියලා මට චෝදනා කරන්න හිතෙනවා. ඒ නිසා හොඳට බලන්න අහුවෙච්ච වෙලාවේ භාවනා කරලා මේ වම් ලනුපෙතරේ වම තිනනකොට මොනවද වැටෙන්නේ දකුණ තිනනකොට. වැල්ල යනකොට වම තිනනකොට මොනවද වැටෙන්නේ දකුණ තිනනකොට මොනවද වැටෙන්නේ. ඒ දෙකේ මේක අඩු අඩු සෑහෙන අව탁සීරුවක් තියෙනවා. කෙටිලම නෑ විස්තර වෙලා නෑ. ඉතින් ඒ තියේදී අර අනිත්‍යවට යනවයි කියලා කියන්නේ සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් නෙවෙයි. සෞඛ්‍ය සම්පන්න වර්ධනයක් සඳහායි මම මේ මතක් කරන්නේ ආය බින්දුවට බහින්න ආය දෙකේ පන්ති ළමයෙක් වෙන්න මූල කර්මත්තානේ පේනවනම් දැන් මේ ආනපාන වගේ පේන්නේ නැත්තම් කරන්න දෙයක් නැහැ. ඉඳගෙන ඉන්න බව හෝ වම දකුණ තියෙනකොට වැටහෙන දේවල් අහුල ගන්න බලන්න එක දෙක වார்த்தාවට ඇතුල් කරන්න. එතකොට මේ ලැබෙන ලාභය තමයි ඕන තැනක භාවනාව කැඩිච්ච වෙලාවක Tamanටම නැගිට ගන්න පුළුවන්. ඒ නිසා මුලට ගිහිලා තියෙනවා මදි මූල කර්මත්තාන ගැන විස්තර කරලා තියෙනවා මදි කියන එක විතරයි කියන්න තියෙන හැබැයි ලියලා තියෙන්නේ කරලා තියෙන උනන්දු ඒක ඇත්ත. ඒකේ තේම වේවා නැවත එසේ පසට නොවැටෙන්න හෝ වෙන වැටුනොත් නැගිට ගැනීම සඳහා මූල කර්මස්ථාන ගැන විස්තර මීට මැත්තේ ලියන්න වෙලාවක් හම්බුනොත් කමටහන් සුද්ධ කරන්න වෙලාවක් හම්බුනොත් පුළුවන් තරම් මූල කර්මස්ථානයේ තොරතුරු ඇතුල් කරන්න. එතකොට ඔය ටෙලි තවත් පණවත් පණ හිටිනවා වාර්තා වෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය සාමීන් වහන්ස. ඔබ වහන්සේගේ උපදේශ පරිදි සක්මන් භාවනාවේ නිරත වූ වෙමි. අද දිනේ සක්මනෙහි නිරත වෙද්දී මුලින්ම පාදයේ වම දකුණ වශයෙන් මෙනෙහි කෙළමි. පියවර කිහිපයක් ගමන් කිරීමෙන් පසු වම හා දකුණ වශයෙන් ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් පියවර තැබුවෙමි. සක්මන් මළුවේ කිහිප විටක්ම එසේ සිත එකඟ කරගෙන ගමන් කළෙමි. ඉන්පසු ඒට කැමැත්තක් ඇතිවේ. ඉබේටම ගමන් කරමි. පාදයේ විලුඹ සහ පතුල මළුවේ වැලි මත ගැටේ. මා බොහෝ වේලාවක් සක්මන් කෙලිමි. සිතට සහනයක් සහ ධෛර්යයක් ලැබේ. තව තවත් සක්මන් කිරීමට සිටී. එහිදී මා වම් පාදයේ ඉදිරියට තබන විට මෙය දකුණ නොවන බව මෙනෙහි කෙලිමි. දකුණු පාදයේ තබන විට වම් පාදයේ නොවන බවද මෙනෙහි කෙලිමි. එයද අපහසුතාවයක් නොදැනිනි. මා දැන් ගමන් කරන බව දැනේ. ගරු සාමින් මහන්ස මා එසේ මෙනෙහි කිරීම නිවැරදිද? කියා මා දන්නේ නැත. පසුව මා එහිම පරයන්ක භාවනාවට හිඳගත්තෙමි. ආස්වාස හා ප්‍රස්වාස කෙරෙහි සිත් යොමු කළෙමි. ආස්වාසයේදී ලැබෙන සිසිලත් ප්‍රස්වාසයේදී ලැබෙන උණුසුමත් වම්නාසිකාග්‍රයේ දැනේ. එමෙන්ම ප්‍රශ්වාසයේ උණුසුම් සුළඟ උඩුතොලේද හැපෙන බවක් දැනේ. මා බොහෝ වේලාවක් එලෙස ආස්වාසය හා ප්‍රස්වාසයේ දෙස බැලුවෙමි. ටික වේලාවකදී දැනුණු කෙටි හුස්ම තව තවත් කෙටි වන බවක් දැනුනි. දැන් මට නොදැනෙන තරමට සිවුම්ම දැනේ. ඉන්පසු නොදැනීම ගියේය. ඔබ වහන්සේ දේශනා කළ පරිදි මා මා ආස්වාසේ නැවතුණු නාසිකාග්‍රේ දෙස බලා සිටීමේ සිත පිටත ගියේ නැත. මා කොටු වී සිටිනා බවක් දැනුනි. මා වෙනත් තැනකට ඇතුළු වූ බවක්ද දැනේ. එහෙත් එය කුමක්දයි මා දන්නේ නැත. භාවනාවට ආධුනික වූ මාහට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් අපේක්ෂා කරමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. ඉසල්ලා ලියුම් ලියුමත් එක්ක බලනකොට මේකේ යම් ප්‍රමාණයක් මූල කර්මස්ථානේ විස්තරකරන උත්සාහය aran තියෙනවා. වාතාවට ඇතුල් කරලා තියෙන නිසා ඉස්සලකට වැඩිය හොඳයි. දෙන්නම උනන්දුවෙන් කරලා තියෙනවා. ඒක කරන්න කරන්න වෙන්නේ මොකද්ද? විශ්වාසය වැඩෙනවා. එතකොට අලුත් තත්යක් ආවත් ආයෙ ඒක අල්ලා ගන්න බැරුව හිත කැඩුනත් නැගිටින්න දාන්න. ඉතින් නිසා මේකෙදී එහෙම ගියාට පස්සේ ආනපන සංසිඳලා අලුත් තත්වයකට ගියා වගේ වැටහෙනවා. එහෙම නැත්නම් නව භූමියකට ඇතුල් වුණා වගේ වැටහෙනවා. ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. අනිත් දවසේ ගියාට පස්සේ පරියන්කේ පටන් ගන්නකොට අරිටත් වඩා ආනපානෙ බලන්න. ආනපානෙ බලන්න බලන්න නුහුරු නුපුරුත් තැන් වලට යනවා වැඩි. විශ්වාසයත් වැඩි. ඒක නෙවෙයි දැනගන්න ඕනේ අර මූල කර්මස්ථාන දෙක විස්තරේ. සක්මන් කරනකොටත් විලුඹට කොහොමද වැටෙන්නේ අනිතික මෙනෙහි කරන ක්‍රමයෙන් ලියලා තියෙන වැරදි මේ වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා මෙනෙහි කරන්න කියලා කියන්නේ වැටෙන්නේ කොහොමද කියලා දැනගන්න කියන. ඒකම නෙවෙයි මෙනෙහි කළ යුත්තේ වම තියෙනකොට වම කියලා මෙනෙහි කරන්න දකුණේද දකුණ මෙනෙහි කරන්න වම තියෙනකොට දකුණ නෙවෙයි කියලා මෙනෙහි කරන ක්‍රමයක් නෙවෙයි ඒක. Taman කොහොමද වෙන්කොට දැනගන්නේ කියන එක වார்த்தාවට ඇතුළු කරන්න කියන එකයි බණේදි කියන්නේ. නමුත් ඉස්සල් එක්කනට වැඩිය යම් ප්‍රමාණයක් තොරතුරු දාලා තිනවා. තවත් පේන වෙලාවේදී හැකි වෙලාවේදී දන්න ශේෂ්ත්‍රී මූල කර්මස්ථාන විස්තර දැනගන්න දැනගන්න මුළු විශ්වයම පිළිබඳ තොරතුරු කියලා දෙයි. විශ්වයේ තොරතුරු හොයන්න ගත්තොත් වෙන්නේ ආනපානවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා වැඩි වැඩියෙන් ලදලද වෙලාවේ හැකි හැකි වෙලාවේ මූල කර්මස්ථානයේ පිළිබඳව ඊටාම සමීපව ඊටාම ආසන්නෙන් ඊටාම උත්සන්නව නිරීක්ෂණය කරනකොට ඒ ඇතිවන පන්නරයෙන් හිත විශාල මේ විවිධාංගීකරණයකට යනවා නොදන්න පැති වලට යනවා විශ්වාසවන්තව. ඉතින් ඒක වෙන්න රහස තියෙන්නේ මූල කර්මස්ථානේ අමතක කරන්නත් එපා. අමතක කරොත් ආයෙ ගෙනත් දාන්න. එනේ එන වෙලාවේ ඒකේ මෙතෙක් නොදැක්ක මුණත් ක්‍රියාකාරකම් පැතිකඩ වார்த்தාවට ඇතුල් කරන්න කරන්න පැන්සලක් කුල් කරා වගේ තමන්ගේ භාවනා උනන්දුව සහ ඥානෙ වැඩේ. ඒ නිසා මේ ලියුම් දෙකේ peer තියෙන්නේ ක්‍රමානුකූල දියුණුවක්. ගෞරවනීය සාමීන් වහන්ස සක්මන් භාවනාවේදී මගේ වම් පාදයේ විනුබහා ඇඟිලි සම්පූර්ණයෙන්ම පොළොව සමග ස්පර්ශ වන බව දැනේ. දකුණු පාදයේ පොළොව සමග ස්පර්ශ වන කොටස වම් පාදයට වඩා අඩුවෙන් බව මට දැනේ. ටික වේලාවක් මෙසේ සක්මන් කරන විට දෙපා පමණක් ගමන් කරන බව මා පසක සිට ඒ දෙස බලා සිටන බව මට දැනේ. සක්මන් භාවනාවේදී මා ලැබූ මෙම අත්දැකීම ඔබ වහන්සේට මෙසේ ලියා ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. ඒ වගේ වැටෙන එක අර පළවෙනි එක්කන අලියෝ විදිහට මේ අනිච්චන් දුක්ඛං අනත්තං. එහෙම නැත්නම් මේ චේතනානිසයි මෙව වෙන්නේ කියනවට වැඩිය ස්වභාවිකයි. මම ඇවිදිනකොට වම් පාය බදනවා වැඩි පොළව. අල්ලලා බදන ගතිය වැඩි. දකුණු පාය අඩුයි. ඕක තමයි කන්දක් නගිනකොට එක විදියක් පල්ලමක් බහිනකොට එක විදියක්. දවසින් දවසට වෙනස් වෙනවා. කෙනාගෙන් කෙනාටත් වෙනස් වෙනවා. සමහරට ඒක යාර ආරයටත් යනවා. මෙන්න මේ ටිකයි දැක ගන්න ඕනේ. එතකොට තමයි තේරෙනවා ඒ යා භාවනා කරලා දෙන්න පටන් ගන්න. අපිට මේ මේ මේ අනිත්‍ය දුක මනත්තම් බලන්න ඕන කමක් නැත්තේ නෑ. පෙන්වන්න ඕන කමක් නැත්තේ නෑ. පෙන්වන්න ගියොත් වෙන්නේ භාවනා කෘතිම වෙනවා. ඒ නිසා මේකේ කෙටි විස්තරේ නමුත් ඕජාව සහිතයි. ඒ නිසා ඒ විදිහට ලදලද වෙලාවේ ආනපනේ ඕ සක්මන් බහන කැඩිලා ආපහු සක්මන්ට එනකොටම ඉස්සෙල්ලා නොදැක්ක තොරතුරු ටිකක් අල්ල ගන්න බලන්න. කරගෙන යනකොට මේ මේ වම දකුණ නෙවෙයි. මේ දකුණ මේ වම නෙවෙයි කියලා දකුණ හැල්ලුවට පොළවේ තියෙන බර වම බොලෝ කාගෙන යනවා. මාන මේ තොරතුරු දැක්කනම් ඉතින් ආය මොකුත් නැහැ ඒක විනෝදාන්තයක් වෙනවා. ඔය හොයා යන්න හිතෙනවා. ඊට පස්සේ ඉතින් ආය කමඨාන සුද්ධ කරත් නැතත් ආරේ හොඳයි. ප්‍රායෝගික පැත්ත වැඩි, ප්‍රත්‍යක්ෂේ වැඩි, හිතට වැඩි කතා කරන්න දෙන්නේ නැහැ. මෙනෙහි කිරීමක් ඕන වෙන්නේ නැහැ ටික වෙලාවක් ගියාම. ඒ නිසා මේ විස්තරයේ මේ තැහෙන ප්‍රායෝගික සරල ගතියක් පේන්න තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී සාමාන්‍ය වේගයෙන් යෙදෙන විට මට පාදයේ එසවීමේදී පළමුව විලුඹද ඉන්පසු යටිපතුලේ ඉදිරි පසද ක්‍රමයෙන් ඇඟිලිද එසවීමේ නිරීක්ෂණය කළ හැක. ගෙන යාමෙහි පසු ඇත. ගෙන යාමෙහි පසු තැබීමේ හැකියාව. ගෙන යාමේදී පළමුව විලුඹද, ඉන්පසු පාදයේ ඉදිරිය හා ඇඟිලිද පොළවට ස්පර්ශ වීම සංවේදනීය වේ. එසේ වීම නිවැරදිද? පරයන්ක භාවනාවේදී අදාළ පූර්වක්‍ෘතියෙන් පසුව සිත ආනාපානයට යොමු කළ විට බොහෝ අවස්ථාවලදී ආනාපානය ප්‍රකට නොවේ. සමහර විට සියුම්ම පවතී. එහෙත් සිත එම මූල කර්මස්ථානයේ තබාගෙන සිටිමි. මෙසේ සිටින විට වෙනත් සිතුවිලි පැමිණියද ඒවා අනිත්‍යයි කියා බැහැර කර හැකිය. එහෙත් සමහර බොහෝ අවස්ථාවලදී වෙනත් ධර්ම අරමුණු කමටහන් සිතට පැමිණ ඒවා මූලිකව සිතේ බොහෝ වේලාවක් මනසිකාරය වේ. ඒ සඳහා මා කළ යුතු වන්නේ කුමක්ද? ඔබ වහන්සේට තෙරුවන්ගේ ආශිර්වාදය හා ආරක්ෂාව ලැබේවා. ඒව පිළිබඳව ඒ කියන්නේ හිතලා හිතන හිතවිලි හෝ ඉබේ හිතන හිතවිලි තිබුණට ඒව තිබුණට යම් වෙලාවක එකෙන් හිත ගැලවුණාම ආපම යන්නකො යන්න ඕන තැන මොකද්ද කියලා දන්නවනම් යෝගාවතරය ගොඩ. ඒන හිතවිලි දිගේ නැතිකරන්න හෝ මෙනෙහි කරන්න හෝ මොනවාර දෙයකට ගියොත් ඒකත් එක්ක පැටලෙනවා වෙන්නේ. නිසා හිතවිලි තියෙනවා නම් ආනපන පේන්නේම නැත්තම් මෙනේ කරන්න. හැබැයි මේ මෙනේ කරන එක නැති කරන්න කියලා හෝ එහෙම නැත්නම් ඒවා වැඩි හුරතල් කරන අදහසින් නෙවෙයි. ඒක මගේ පාරෙන් පිට පැනපු ගමන ආයෙ කොයි වෙලාවෙද මට ආනපනට යන්න පුළුවන් නේ කියන හැඟීමෙන් ගිහිල්ලා ආනපනට එනකොටම මොකක් හරි ලකුණක් අල්ලගන්න. මගේ හිතවිල්ලක් නෙවෙයි මේක ආනපන කියලා දන්නේ කොහොමද? මේ ප්‍රසවාසය නෙමෙයි මේක ආස්වාසය කියලා දන්නේ කොහොමද? අන්න ඒකට නිකන් ලේලා ලේෂේ යන්න දෙන්න එපා. ජන වාර්තා කරලම අද්දුරු ප්‍රත්‍යක්ෂ මොනව හරි සාක්ෂියක් දීලා යන්න කියන්නේ. මේ හිතවිල්ලක් නෙමෙයි මේ කාණපණ කියලා දන්නේ කොහොමද? අන්න ඒ කාරණා ඇහිුවේ නැත්නම් ආයෙත් හිත පැදුරට නොකිය පැනලා යනවා. ආනපන ගත්තට පස්සේ හම්බෙලා ආයෙම ඉස්සල නොදැක්ක ප්‍රසිද්ධ නොවිච්ච මොන හරි කාරණාවක් දැක ගන්නා සුළුව හිටියොත් ඒක තමයි නැවත හිතවිලි වලට නොයෑමට කරන් තියෙන අහිංසක ප්‍රයත්නේ. සාධාරණ ප්‍රයත්නේ. ඒ හිතවිලිත් එක්ක දඟලන්න ගත්තොත් වේවා නොවේවා කියලා එහෙනම් ඉතින් ආනපානේ නොබලම විසි කරා වෙනවා. ඒ නිසා මේ කියන එකනාගේ අර කලින් කිව්වාය වගේ උනන්දු ගතිය ගොඩක් ස්ටාර්ට් ගතිය පෙනිලා නැහැ. නමුත් උත්සාහ කරලා තියෙනවා. ඒ සක්මන පිළිබඳවත් අර කියවන්න අමාරු වෙච්ච වාක්‍ය සම්පූර්ණ ව්‍යාකරණ අනුකූල නැහැ. කිසිම ප්‍රායෝගික නැති වාක්‍යයක් යවනකොට විලුඹ වැටෙනවායි කියන. යවනවා කියලා කියන්නේ මේ වාතය ගමන් කරන ඒක කොහෙද විලුඹ වැටෙන්නේ. ඉතින් මේ වගේ දේවල් උදේ පේන්න තියෙනවා මම දැන කියෝන එකේ ඒ ශෛර්ෂියාවට වැරද්දක් කියනක් දන්නෙත් නැහැ. මේ එහෙම නැත්නම් මේ යවනකොට කොහොමද මේ විලුඹ වැටෙන්නේ? ඉස්සර වෙලා විලුඹ තිනව ගැටේනවා කිය. ඉතින් අහගෙන ඉන්න එකට එතකොට එන්නේ ගැම්ම එන්නේ කියවන එකේ. ඊසගේ ඊර්ෂ්‍යාව මට පේන. ගෞරවනීය සාමින් වහන්ස. එදිනදා ජීවිතේ කියූපේකන මේ ලියූපේකන කැමැතිද මොකද්ද කියන්න උත්සාහ කරන්න කියලා කියන්නේ. යවන වෙලාවේදී විලුඹ ඉස්සල්ල වැටෙනවා අන පිටිපස්සෙන් මයික් එක කෙල්ලනවා. ස්වාමීන් වහන්සේ මට දෙන්න ඕනේ මම මේ පාදයේ තබන විට මට ඉස්සෙල්ලාම විලුඹ ස්පර්ශ වෙන එකත් ඊට පස්සේදී ඊළඟට ඇඟිලි වලට ඉස්සරහින් පතුලත් ඊට පස්සේ ඇඟිලි ස්පර්ශ වෙනවා ඒක දැනෙනවා වම් පාදය හරි ගිනිනකොට. ඊට පස්සේ දකුණ තියෙන කොටත් ඒ වගේම දැනෙනවා. ආයෙත් ආයෙ එතනින් උස්සනකොට ඉස්සෙල්ලම විලුඹ ඉස්සෙනවා. ඊට පස්සේ ඇඟිලි පතෝලත් ඇඟිලිත් ඉස්සෙනවා කියන එක තමයි සඳහන් කරේ. ඒක නම් ස්වභාවිකයි. ඒක ප්‍රායෝගිකයි එහෙම කියන එක. නමුත් මේ ඒක අන්තිමට කියපු වාක්‍යය දාලා තියෙන යවනකොට එහෙම වැටෙනවා කියලා. යැවීමෙන් යැවීමෙන් පසු මට ඒක වැටෙනවා. එසවනකොට වැටෙනවා කිව්වනම් හරි. එහෙමයි. ඉතින් එතකොට ඒ තොරතුරු ටික නම් ওই කියන විදිය පස්සේදී කියන ආනාපානී විස්තරෝටත් ආනාපානට වැඩිය සක්මනේ හොඳ තොරතුරු තෝගයක් ලැබෙමින් පවතිනවා. ඒක නිසා තවදුරටත් ඒ විදිහට ඔසවන යවන තබන හැම වෙලාවෙදී හෝ වම දකුණ වතෙන් සංසන්දනයේදී හෝ පුළුවන් නම් වම දිගට දිගට යනකොට වමට මොකද වෙන්නේ කියලා බලන්න. දකුණ කරගෙන කරගෙන යනකොට දකුණෙන් දකුණට සම්බන්ධකම් පෙන්වන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි ආනාපානයත් ඔය කියන තරම් අහුවෙන්න නොවෙන්න ඉඩ තියෙන ප්‍රශ්නයක් නෑ. තමන් ඉන්න බව දන්නවා. ලැබෙන වෙලාවක සද්දක ඉඳලා ආනපනට ආපු ගමන් මම මේ සද්දේ නෙමෙයි දැන් ආනපන ඉන්න බව දන්නේ කොහොමද? සමහර අවස්ථාවල් වලදී අවසර ආනපානෙ මට හවු වෙන්නෙම නෑ. ඒක ඒක හරි ඒක ලියවිලා තිනවා ඒක නෙවෙයි මම මේ කියන්නේ තමයි පරියංක බහනේ උඩ සද්ද ඇහෙනවනේ මේ හිතවිලි එනවනේ දැන් හිතවිලි ඉඳලා දැන් ආනාපානට එනවනේ ඒ වෙලාවේදී බලන්න මේ හිතවිල්ලක ඉඳලා මේ ආනාපානෙට ආවව දන්නේ කොහොමද මොකෙන්ද දැන් යන පනිනවා කියලා තේරෙන්නේ. උස්ම රැල්ලත් එක්කලා. හරි ඒක මොකෙන්ද වැටෙන්නේ? මේ වැටෙන කන්නේ අනිවාර්ය මේ වෙලාවේ පෙන්න නමනට. අන්න ඒක ඉන්න ඕනේ වார்த்தාවට. අපි ආනපනිනකොට ආනපන තේරෙන්නේ නැහැ කියලා හිතමු සිව්. ඔය සද්දක ඉඳලා ආය ආනපනිනකොට කොහොමද දන්නේ? දැන් සද්දක හිටියා. දැන් ආනපනට ආවයි කියලා කොහොමද දන්නේ? දැන් මම මේ ප්‍රස්වාසය නෙමෙයි ආන ආස්වාසය කියලා දන්නේ කොහොමද? අන්න වගේ දේවල් වලට හිතට මල්ලෙන් ගහලා යන්න දෙන්න එපා. පුළු පුළුවන් තරම් තොරතුරු එකතු කරන්න. පුළු පුළුවන් තරම් මේ ධර්මෝජාව එකතු කරන එකනාගේ බුද්ධම විදිහට ඉන්ද්‍රිය ධර්ම තියුණු වෙන්න පටන් ගන්නවා. ඒකට පොඩි අපි තල්ලුවක් දෙන්න ඕන. ලැබෙන තොරතුරු අහුලන්න ඕන. ඒ ඇහිදිල්ලේ ගෞරව කිරීමක් තියෙනවා. භාවනාවට තමන්ගෙන් භාවනාවට තමන් කරන අනුග්‍රහයක් ගෞරවයක් ඒක උඟ දෙනෙක් මේ අහුලන්න ඕන දේ දන්නේ නැහැ. කලබලයක් වෙච්චාම හිතේ දන්න ඕන දේ දන්නේ කලබලය ගැන කතා කරන්න පටන් ගන්නවා. ඒක තමයි මායයට ඕනේ කරන දේ. ඒක තමයි කෙලස් වලට ඕනේ කරන දේ. බුදුරජාණන් කියන ඕක ගැන කතා කරන්න එපා. ඕක ඉන්නකොට උඹ යන්න තියෙන අරසතන මොකද්ද කියලා බලපන්. එතින් ගිය බව දන්නේ කොහොමද කියලා බලපන්. එතකොට අපි ආරස්සාව පැත්තේ කතා කරන්නේ. වැරදිච්ච පැත්ත නෙමෙයි. එතකොට එන්නේ එන්නේ එන හැම කරදරයකම දන්නවා. ආ මෙතෙන්ද ගියොත් මම නිදහස්. එතෙන්ද ගියපම මම දන්නේ මේකෙන් කියලා ඒ කරුණු අල්ලනකොට ඒකට ධර්ම ආරක්ෂාව කියලා කියනවා. පැහැදිලි අවසන්. ලියලා ලියලා තියෙන්නේ. මට එව්වා කියන්න බෑ නා කිය වැඩි දැන්. ඒවා ඉස්කෝලේ ගිය ටීචර්ගෙන් කියන්න ඕනේ. බාලාංශ පන්ති ටීචර්ලට කියන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ. එදිනෙදා ජීවිතයේදී වැඩ කටයුතු කරන විට වර්තමාන මොහොත පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබිනි. මා පාරේ ගමන් කරන විට මුලදී මා සිහියෙන් වම දකුණ වශයෙන් ගමන් කළ යුතු බව සිතා ගියත් ටික වේලාවකදී ඒ අමතක වී යයි. සමහර අවස්ථාවල බොහෝ දුරට ගියාට පසු ඒ නැවතත් සිහි වී එසේ කෙලෙමි. සමහර විට අවසන් මොහොතේදී නැවත මතක් වෙයි. සුළු පියවරක් හෝ එසේ කරමි. මෙසේ කිරීම නිවැරදිද කියා පහදා දෙන මෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. තමන්ට එදිනදා ගමන් කරන වෙලාවල් වල සක්මන් මළුවක නෙවෙයි නැවතිල්ල යන්න බෑ. ඉතින් වෙලාවට යන්න ඕනේ. ඉතින් ඒ වෙලාවෙත් ඕනේ නම් ගමනේ නිකුත් වෙන්න ඉස්සෙල්ලා අදිස්ථාන කරන්න පුළුවන් මම මේ යන්නේ කඩේට ගිහිල්ලා සබන් කැල්ලක් ගේන්න. මම බලනවා ගිහිල්ලා එනකන් කොච්චර දුරට ගමනේ සීය පවත්වන්න පුළුවන්. ඒකට ගතපච්චා ගතවත කියලා කියන්නේ. පාත්‍රය හොදලා අතර ගත්තට පස්සේ අදිෂ්ඨාන කරගන්නවා මම ගමට ගිහිල්ලා පින්ඩ වාදේ කරලා එනකොට මේ මළුවට කුටියේ මළුවට එනකම්ම යන එන බව වම දකුණ දැනගන්නවා කියලා. ඉතින් නමුත් මගදී පිස්සු අලියෝ ඉන්නවා, පිස්සු අස්සයෝ ඉන්නවා, පිස්සු හරක් ඉන්නවා, ගෑනු රූප තියෙනවා, පිරිමි රූප තියෙනවා, අසුචි තියෙනවා, ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් අනකොට අර ගෙනිච්ච වත අරගෙන ගිය අරමුණ ගේන්න බෑ. ඉතින් එතකොට දැනගන්න පුළුවන් මට ඒක උත්සාහ කරනකොට එන්නේ එන්නේ එන්නේ ඔන්න යනකම් තියාගෙන ඉන්න පුළුවන් ගම කෙලවරදී හිත කරනවා එනකොට නෑ. සමහරලාට ඒ කෙලවරට යනකම් මල්ලත හැකිය හැරෙනකොට නෑ. පස්සේ කරලා කරලා කවදා හරි ආපහු ගෙදරින් දවසට එනවා කුටියට එනකම්ම මම පින්න පාතේ යන්නේ කියලා දැනගන්න පුළුවන් නම් ඒක මේ සාරාණීයවත ගතපච්චා ගතවත ඒ භික්ෂුවක් විසින් කරන වටිනා සේවයක් ඒකට බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ගතපච්චාගත සංසාරික වශයෙන් පුරුදු කරපු කෙනෙක් ඉන්නවනම් ඕනේ සීට්ටුවක් ඇද්දෝ සුවිපයක් ඇද්දෝ සලාකයක් ඇද්දොත් එයාට ලොකුම තෑග්ග හම්බ වෙනවා කියලා. ඒ කියන්නේ අමුතු සම්බන්ධයක් තියෙනවා මේ දෙක අතරේ. Tamanට ස්වභාව ධර්මයේ අනුග්‍රහ කරන්න පටන් ගන්නවා. ගමන පිටත් වෙන්න ඉස්සෙල්ලා අදිෂ්ඨාන කරගන්න මම යන්නේ මේකට. ගිහිල්ලා එනකන් ඉතින් එහෙමනම් අපි වැඩිපුර කතා බහ කරන්න නරකයි. වටපිට දේවල් පටලවා ගන්න නරකයි. ගිය කෘත්‍ය හමාර කරන්න ඕන. ඒකේ මූලික ප්‍රයත්නයක් ඔය පෙන්නන්නේ. ඒ නිසා මේ ටික ටික ටික ටික වැඩි වෙනවා නම් ගිය ගමනේ දේශිම වැඩේ Tamanට තේරෙයි තනියම ගියොත් ගතපච්චාගත වේරගෙන එන්න පුළුවන්. තව කෙනෙක් එක්ක ගියොත් නම් කොහොමරක්වත් බෑ. දෙවැන්නෙක් එක්ක ගියොත් ගැලීම අපායට තමයි. යනකම් එනකම් මහින්ද රාජපක්ෂ කොහොමද? මෛත්‍රීපාල දිලිසෙන කොහොමද? ඌව තමයි කතා කරන්නේ. තනි විගියොත් නම් දැනගත්ත හැකි මහින්ද රාජපක්ෂයන් රාජපක්ෂ ගතියක් ඇත්තෙත් නෑ මෛත්‍රී කියලාම මෛත්‍රියක් නැත්තෙත් නෑ කියලා වගේ තේරෙනවා ඒක නමක් විතරයි කියලා දෙන්නෙක් එක ගියොත් නම් කරන්න බෑ මොන වහ කණ්ඩවත් යන්න එපා අපායට ගියත් ඉස්සෙල්ලා යන්න තනියම යන්න ඒක ඒක තමයි මේ ගමන්ට දෙන්න තියෙන උත්තරේ මම උඟා අත්දකලා තියෙන එකක් මොකද මම අවුරුදු ගාණක් මම තනියම පැවිදි වෙන්න ඉස්සෙල්ලා ගිහිව ඉන්නකොට භාවනා කරන්න ගියාම මට ඉඳ ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. මං ඉඳ ගත්තා නම් මට ගල් ගහයි. ඔක්කොමලා දන්නවා මං එහෙම තරම් මට එක්ක පිස්සු කියලා හිතයි. ඒ තරම්ම දඟලනවා. මට අල්ලගන්න පුළුවන් නෑ ඇවිදිනකොට තමයි ඒ තැම මගේ කතාව වැඩි. මෙතන කවුරු හරි කැමති මයිත් එක්ක කතා කර කර. ඉතින් ඒක හලනවයි කියන එක වෙනම ශිල්පයක්. කතාවට එනකොට මොකක් හරි දාලා පුද්ගලයා හලන්න ඕන. කොක්ක තියන්න යන්න එපා දිග ඇරලා තියන්න යන්න. එතකොට පුළුවන් පියවර කීපයක් සතියෙන් යන්න. ඉතින් ඒක පුරුදු කරන්න ඕන. නමුත් හුඟක්ම ආදුනිකයෙක් නම් කරන්න තියෙන්නේ සක් පරියන්කේ තමයි ලේසි වැඩේ. ඊගාට සක්මන ඊගාට තමයි ওই දිනදා වැඩ කරන්න පුළුවන්. නමුත් මේකත් පුළුවන් තරම් චන සම්පත්‍ය උපේමේ ප්‍රයත්නයක් වශයෙන් හොඳයි කියන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මොනරාගල ගුරු පිරිස විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක්. පස් දෙනෙක් ඇවිදින් තිනවා ඒකට. සම්බුදු මුව මඩලෙන් විකසිත වූ සදහම් පුෂ්පය දිගු කලකට පසු නැවතත් සුවඳ හමමින් මෝදු වන්නට විය. ඒ නිස්තරණයෙහි මේ උදාකල නවෝදය නිවන් මගට හිරු කිරණකි. සුමధుර දහම් අරුත්හා නිවන් මඟ දිසා වදාරන යතිවරයාණෙනි ඔබ වහන්සේගේ මේ සත්‍ය කර්තව්‍ය අපට ඊමහත් වාග්ය උදා කළේය අපසිට පහන් කළ ඔබ වහන්සේ දුන් ගම්බීර කමටහන් අත්තල මත්ින් සසරගිරි නිවාලන්න අදිටන් කළෙමු. පින්වත් යතිවරයාණෙනි අප රැස් කළ ප්‍රත්‍ය ගංගාව පූජෝ පුෂ්පෝපහාරයක් ලෙස ඔබ වහන්සේට අනුමෝදනා කරමි. අරුණෝදයේ උදා වූ හිරු මඩලමින් ඔබ වහන්සේගේ උතුම් අරමුණ වූ නිවන් මගට නිවනින් වහවහාම සැනසීම උදා වේවා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. පින්වත් දීශාන්තිය අපට කළා වූ උදාර උපහාරයට ඔබතුමීටත් වහවහ සසර ගිනි නිමාලන්ත නිවන් සුව උදා වීමට අප පුණ්‍යානුමෝදනා කරමු. අපට උද්දව උපකාර කළ නිස්සන්න කාර්ය මණ්ඩලයට අප රැස් කළ පින් අනුමෝදන් වේවා. මොනරාගල ගුරු පිරිස. හරි තීගාවකට යමු නේද බලන්න. ප්‍රශ්න ඉවරයි. ලිඛිත ඒවා ඉවරයි. ලිඛිත ප්‍රශ්න. ඊයේ 10 ඉවරයි. ඊයේ ඉතුරුච්ච 10 ඉවරයි. හොඳයි ඒක නිසා කාට හරි අපි මයික්‍රොෆෝනේ ඊට බාර දෙන්න ඉස්සලා නිමාව සටහන් කිරීමට වෙන කාට හරි මේ කමටහන් සම්බන්ධ හෝ කියන්න කරන්න දෙයක් තියෙනවා නම් කරුණාකරලා මතක් කරන් දී කියලා ඉල්ලා සිටිනවා නැත්නම් මම බාර දෙනවා සංවිධායකවරියට වැඩසටහන වැඩමුණු සංවිධායකවරියට වැඩසටහන් නිමාව සටහන් කරන විදිහට